අපට ධර්මයක් ඇහෙන්න බුදුරන් වහන්සේගේ ධර්මයක් ඇහෙන්න ඒක ධර්මයක් බවට පත් වෙන්න ගහක් කොලකින් පොතක් පතකින් බාහිර අජීවී දෙයකින් ඒ කෙනාට අදාළ විදිහට ලැබෙන්නේ නැහැ. ඒක එයාට සජීවී විදිහට ලැබෙන්නේ. ඒ කියන්නේ ඒ කෙනාට අදාළ විදිහට ලැබෙන්නේ බාහිර කෙනෙකුගෙන්. එහෙනම් ඒ ධර්ම ඉදිරිපත් කරන කෙනෙක් ඉන්නට ඕනේ. අන්න ඒකත් එක්ක තමයි එවයි ධර්මයේ ධර්මය ඉදිරිපත් කරන කෙනෙක් වෙන්නට ඕනේ. අන්න ඒකත් එක්ක තමයි යාට පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ ප්‍රතිපදාව බවට පත් කර ගන්නට. හැබැයි යම් කිසි කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා අසාමාන්‍ය හිතීමේ හැකියාවක් තියෙනවා නම් බුදුරයන් වහන්සේ පෙන්වලා දුන්න ඒ ධර්ම පරයයන් අද නූතනය වෙනකොට දේශනාවක ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ චින්තනය එක ඒ දේශනාව දිහා බලන්න පුළුවන් වුණොත් එතන එතනදී ඒ දේශනාව ඉදිරිපත් කළා වූ අතීතයේ වැඩ සිටි සිද්ධාර්ථ ගෞතම කියන ඒ උතුම් බුද්ධත්වයට පත්වෙච්ච අන්නේ උතුමාණන් බාහිර කෙනෙක් හැටියට ඉන්නවා. අන්නේ විදිහට බාහිර කෙනෙක් ඉන්න නිසා තමයි ඒකත් බාහිරින් ඇහෙන දෙයක් බවට පත් වෙන්නේ. නැත්නම් ඒක පොතක විතරනේ තියෙන්නේ. පොතකින් දෙයක් එන්නේ නැහැ නේද? එතකොට ඒක බාහිරින් ඇහුනේ අර එතන තියෙන සමාජීය පසුබිම, එතන තියෙන අහගෙන ඉන්න කෙනාගේ ස්වභාවය ඒ පද ගලපපු විදිහ මෙන්න මේ සියල්ලක්ම එක ඉස්මතු වෙලා එන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක ධර්මපරියායක් වෙන්නේ. එහෙනම් දැන් ඔබට තේරෙනව නේද? දැන් ඔබ ධර්මය අහන්න කැමති අයනේ. ධර්ම ඉගෙන ගන්න කැමති අයනේ. එහෙනම් ධර්මයේ අවබෝධයක් කර යන්නට නම් අපේ අර හැකියාව දිනු කරගන්නට ඕනේ, හිත හිතා දිනු කරගන්නට ඕනේ. ඒ වගේම මේ ධර්මයේ කියන කාරණාව අපේ ජීවිතයේ ඒ හිතන ගතියට අදාළ වෙන විදිහට ඇහෙන අහන්න පුළුවන් කෙනෙක් ලෝකයේ තුල ඉස්මතු වෙන්නට ඕන. එහෙම වුණොත් මේ ලෝකයේ කියන හරිම වාසනාවන්තයි. හැබැයි කොච්චර ඇහුණත් ඒක තහත්වාදී වෙන්නට නම් අපි තුළ සත්‍යවාදී බව යුක්ත සත්පුරුෂ භාවයේ තිබිය යුතුමයි. දැන් අද ගොඩාක් වෙලාවට යම් කිසි කෙනෙක් ප්‍රතිපදාවක් හොයන්න දඟලන්නේ තමන්ට යම් කිසි දෙයක් ලබා ගන්න. තමන්ට යම් කිසි දෙයක් වටහා ගන්න. දැන් අපි මේ ධර්ම ඉදිරිපත් කරන සක්කාය නිරෝධයක් ගැන පැහැදිලි කරනවා. එතකොට ඒක ලැබෙන එකක් නෙමෙයි කියලා පැහැදිලි කරනවා. මෙන්න මේ කාය ලබා ගන්න හදනවා. විග්‍රහයක් නොවන එකක් අපි ලබා ගන්න හදනවා. ඒ කියන්නේ ඒ චින්තනයක ඉලක්කයක්, ඒ නෙත්තියක්, ඒ නැමීමක් අපට ඉදලා තියෙනවා. නැමීමක්, නෙත්තියක් තිබිය යුත්තේ වටිනාකමින් යුක්ත ධර්මයේ ඉදිරිපත් වෙන අන්නේ තැනට. එතකොට ඒ නෙත්තිය, ඒ නැමීම කියන කාරණාවේදී තමන්ට අදාළ වෙන විදිහේ යම් කිසි වූ තමන් තහවුරු කරගන්න විග්‍රහය කළ ගැනීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර නැමෙන්න ඕන බව. ඇයි නැමෙන්න ඕන බව ඕන නැති නැමෙන්න නැති නිසා. ඊළඟට සක්කායනෝ ධර්මයක් බව. ඇයි සක්කායනෝ ධර්මයක් බව අවශ්‍ය වෙන්නේ? සක්කා නිරෝධ ධර්මයක් වෙන විදිහට සිදු වෙන්නේ නැති නිසා. දැන් ওই විදිහට සිදු වෙනවා නම් අර කාරණාව ගැන විග්‍රහයක් අවශ්‍යතාවයක් නැහැ නේද? එහෙනම් අපි තුල අන්නේ කරුණ සිදු වෙන්නට ඕනේ. හොඳට තේරුම් ගන්න සක්කාය නිරෝධත්වය කියන කාරණාව අර්ථාන්විත භාවයම තමයි කල්යාණ මිත්‍රට නැමීම කියන සිදුවීම. එතකොට ඒක සිදුවෙන තැනදී තමන්ගේ ජීවිතය තුළ සක්කායකට තමන්ට අදාළ වෙන විදිහේ චින්තන වැඩපිළිවෙලකට ඉඩක් නැති වෙනවා. ඔන්න ඔතනදී පින්වතුනි බාහිරින් ඇහෙන ධර්මයේ කල්යාණ මිත්‍රත්වයෙන් ඇහෙන ධර්මයේ අර්ථාන්විත භාවය ප්‍රතිපදාව බවට පත් වෙනවා. ඉතින් මේක ලෝකයේ යෙදුන් නැත්තම් ඒක ඇත්තටම අවාසනාවන්ත දෙයක් කොච්චර සත්‍යවාදීව කත්පුරුෂ භාවයෙන් යුක්ත යුක්ත වුණත්